their stomach. විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ සුබදේශනක් ශ්‍රාවක හිතතුනි පසුගිය දා ශ්‍රී ලාංකික සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා මාහිඟි මෙහෙයක් නිහඬව ඉටු කළ ආචාර්ය අමරදාස වීරසිංහ මහතාගේ අභාවය අපට ආරංචි වුණා. මේනතුරුම එතුමා සක්‍රීය සංස්කෘතික ක්‍රියාධරයෙකු ලෙස කටයුතු කළා. ජනප්‍රිය සංස්කෘතියේ ශ්‍රව්‍ය දෘශ්‍ය යන මාධ්‍ය සමග සම්බන්ධ නොවු ඔහුගේ භූමිකාව ග්‍රන්ථකරණය සහ ශාස්ත්‍රීය ලේඛනය මුල් කරගෙනයි සිදුවුනේ. ඔහුගේ අභාවය මේ රටේ බහුතරයකට sannivedana නොවීමට හේතුවක් වන්නේ ඇත්තේ ඔහු සිය ජීවිතය කැපකල නිහඬ ශාස්ත්‍රීය චර්යාව ජනප්‍රිය මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය සමග එතරම් සම්බන්ධ නොවු නිසා වෙන්නට පුළුවන්. නිහඬව විපුල සංස්කෘතික මෙහෙයක් ඉටු කළ ආචාර්ය අමරදාස වීරසිංහ වචනේ සැබෑ අර්ථයෙන්ම ප්‍රඥෙක්. ඔහු සිය ජීවිතය කැපකලේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ ප්‍රගමනය උදෙසා. කුලකගත වීම හෝ ගුරුකුලවාදී පක්ෂපාතකම් වලින් තොර අගති විරහිත ශාස්ත්‍රචර්යාවක් ශාස්ත්‍ර ප්‍රතිපදාවක් තමයි ඔහුගේ චින්තනයෙන් සමාජ ආකල්ප වලින් පිළිඹුනේ. ඒ වගේම ඔහුගේ ජීවිත පිළිවෙත වූයේත් එබඳු පක්ෂපාත කම් වලින් තොර අගතිග්‍රහිත ජීවන පැවැත්ම. එබඳු පිළිවෙත් සංස්කෘතික දේශපාලන හා විද්වත් වෘත්තික යන කවර ශාස්ත්‍රයක වද දකින්නට ලැබෙන්නේ ඊට විරල වශයෙන්. ආචාර්ය අමරදාස වීරසිංහගේ ජීවන වෘත්තාන්තයේද ධෛර්යය සහ කැපවීමේ වෘත්තාන්තයක් වශයෙන් අපට සිතෙන්නේ. මේ වෘත්තාන්තය කලින් කලට වරින් වරට වෙනස් වන සෙවණැල්ලක් නොව ස්ථිතක ශෛලමය ප්‍රතිමාවක් වගේ කියලයි අපට දැනෙන්නේ. 1926 වර්ෂයේ උපත ලද අමරදාස වීරසිංහගේ සමාජ සංස්කෘතික මෙහෙය ආරම්භෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතය නිමකොට උපාධිධාරියෙකු ලෙස සමාජයට පිවිසීමත් සමගයි. ඔහු අධ්‍යාපනය ලබන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත වකවානුවේ. ඔහුගේ මුල් කාලීන අධ්‍යාපනය බටහිර නැඹුරුවකින් යුත් පාසල් වලින් මෙන්ම දේශීය නැඹුරුවකින් යුත් පිරිවෙන් ආශ්‍රිතවත් සිදුවීම නිසා පෙරදිග සහ අපරදිග චින්තන සම්ප්‍රදායන් දෙකෙහිම සාරවත් දේ උකහා ගැනීමටත් නිස්සාර දේ බැහැර කිරීමටත් අවශ්‍ය විනය සහ විවේක බුද්ධිය ඒ අධ්‍යාපනයේ ඔස්සේ ලබා ගැනීමට අමරදාස වීරසිංහ සමත් වුණා. එවක ලංකා විශ්වවිද්‍යාලය නමින් කොළඹ පිහිටවා තිබුණු ප්‍රථම විශ්වවිද්‍යාලයේ අමරදාස වීරසිංහ ශාස්ත්‍ර හැදෑරුවේ. 940 දශකයේ එම විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ ප්‍රථම මහාචාර්යයා ලෙස කටයුතු කළ මහාචාර්ය ධර්මසිරි රත්නසිරි මහතාගේ චින්තනය සහ ජීවන දැක්ම අමරදාස වීරසිංහ ඇතුළු ශිෂ්‍ය ප්‍රජාවට මහත්සේ බලපෑවා. ශ්‍රී ලාංකික සමාජ සංස්කෘතික අනන්‍යතා ගවේෂණයෙහි නිමග්න වීමට විද්‍යාර්ථීන්ට උත්තේජනයක් වුණේ මහාචාර්ය ධර්මසිරි රත්නසූරියගේ මඟ පෙන්වීම. Thank you. වීරසිංහ තවත් තරුණ විද්‍යාර්ථීන් පිරිසක් සමග එක්ව සංස්කෘත නමින් ශාස්ත්‍රීය සංගරාවක් 1953 වර්ෂයේ සිට ත්‍රිමාසික ප්‍රකාශනයක් ලෙස එළිදක්වන්නට පටන් ගත්තා. මුල්ම සංග්‍රහයේ කලමනාකාර සංස්කාරක ලෙස කටයුතු කළේ අමරදාස වීරසිංහ. ඊට අමතරව එස්.ජී. සමරසිංහ, මහින්ද පලිහවඩන, ජයදේව ගුණතිලක, ගණනන්ත ඔබේසේකර වැනි සංස්කාරකවරුන්ගේ සහයෝගය මෙම සංග්‍රහව සඳහා ලබාගෙන උනා. 1953 වර්ෂයේ ආරම්භ වුණු සංස්කෘති සංග්‍රහව උසස් ශාස්ත්‍රීය අභිලාෂ සාධනය අරමුණු කරගත් ප්‍රකාශනයක් වූ අතර විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ ශාස්ත්‍රාභිලාෂී විශාල පාඨක පිරිසක් එකල එම සංග්‍රහව වටා රොක් වී සිටියා. අධ්‍යාපනය යනු අද මෙන් විභාග ජයගැනීමේ ඒකායන පරමාර්ථය පෙරදරි කරගත් මියදු දාවන තනගයක් නොවූ වකවානුවක පාසල් සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේද නැනනුවන පෝෂණය උදෙසා මාහිමි දායකත්වයක් සංස්කෘති සංග්‍රහයෙන් ඉටු වුණා. මුල් කාලීන සංස්කෘති සංග්‍රහවට ලිපි සහ නිර්මාණ සම්පාදනය කළ පිරිස් අතර විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන්ද සිටියා. ආර්ය රාජකරුණා ගුණද සමරසේකර ගණනත් ඔබේසේකර වැනි අද සමාජයේ ප්‍රකට ශාස්ත්‍රීය චරිත එකල සංස්කෘති සංග්‍රහවට දායක වුණේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් විදියෙන්. මේ යුග සංසන්දනය අද දවසේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයාත් එදවස විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයාත් අතර තිබුණු ගුණාත්මක පරතරය කෙතරම්දයි අපට නිහඬව කියන සාධකයක් වශයෙන් අපගේ මතකයට නැගෙනවා. ශ්‍රී ලාංකික ශාස්ත්‍රීය සම්ප්‍රදාය විවිධ ගුරුකුල හෙවත් කුලකගත වීම පැවතීම නිසා එක් එක් ගුරුකුල හෝ කුලක අතර ගැටුම් පැවතීම හේතු කොටගෙන සිදුවුනේ ශාස්ත්‍රීය වශයෙන් සිදුවෙන්න ඕන වර්ධනයට වඩා අවනතියක්. මාර්ටින් වික්‍රමසිංහ, W.A. සිල්වා, කුමාරතුංග මුනිදාස, හේමපාල මුනිදාස, ඉදිරිවීර සරච්චන්ද්‍ර, සිරිගුණසිංහ, මුනිදාස අමරසේකර ආදි වශයෙන් ලේඛකයන් ලේඛකයන් අතර විවිධ දෘෂ්ටිවාදී බෙදීම් සහ වෙන්වීම් පැවතුණා. ඇතැම් ගුරුකුල හෝ කුලක ඇගීමට ලක්කලේ තම කුලකයට හෙවත් ගුරුකුලයට අයත් ලේඛකයන් පමණයි. එහෙත් සංස්කෘති සංග්‍රහව ආරම්භයේ පටන්ම ශාස්ත්‍රීය ලෝකයේ පැවති කුලකගත වීම ප්‍රතික්ෂේප කළා. එපමණක් නොවේ සියලු ගුරුකුලවල සහ කුලකගත වීම වල පැවතිච්ච ඉතා සාධනීය ලක්ෂණ සියල්ලක්ම කොන්දේසි විරහිතව ඔවුන්ගේ ඇගීමට ලක් වුණා. පෙරදින සාහිත්‍ය වගේම හෙළහවුලේ සාහිත්‍යයත් සංස්කෘති සංගරාවේ ඇගීමට ලක් වුණා. සම්භාව්‍ය සාහිත්‍ය වගේම ජන සාහිත්‍යයත් ජන සංස්කෘතියත් සංස්කෘතියේ ඇගීමට ලක් වුණා. දේශීය සංස්කෘතිය මෙන්ම විශ්ව සංස්කෘතියත් එකසේ පිළිගැනීමට ලක් කළා. ඒ නිසා සංස්කෘති සංග්‍රහව වරින් වර පළ කළ විශේෂ අංක සඳහා විශේෂ වැදගත්කමක් දරන ලේඛකයන් සහ චින්තකයන් විශේෂ කරගත්තා. අපි මතක නැගෙනවා මාටින් වික්‍රමසිංහ අංකය, ආනන්ද කුමාරස්වාමි අංකය, විශ්වවිද්‍යාල අංකය, ආයුර්වේදයේ අංකය වැනි විශේෂ සංග්‍රහ කලාප. මේ සංග්‍රහ ප්‍රකාශයට පත් කිරීමෙන් අමරදාස වීරසිංහ ඇතුළු සංස්කෘති සංස්කාරකවරුන් අපක්ෂපාත ලෙස ශාස්ත්‍රීය චර්යාවේ නියලුණු අයුරු අපට වටහා ගන්න පුළුවන්. ඊට අමතරව සංස්කෘති සංගරා කලාපවල පළ වූ ලිපිවලද මේ සමබර බව දක්නට තිබුණා. සිංහල නිදහස් කවිය වගේම කුමාරතුංග මුනිදාසගේ නිර්මාණත් එකසේ ඇගයීමට ලක් වුණා. සංස්කෘති යන්නෙහි සැබෑ අරුත ප්‍රායෝගිකව ඔප්පු කිරීමට අමරදාස වීරසිංහ ප්‍රමුඛ සංස්කෘති සංග්‍රහයේ සංස්කාරකවරුන් කටයුතු කළා. එම විශිෂ්ට මෙහෙය නිර්මාණවම ඉතිහාස ගස්වන්නේ අන්න ඒ අපක්ෂපාත පිළිවෙත නිසායි. Thank you. I'll Allah teri पालना වේදිකාවක් වූ වශයෙන්ම ශ්‍රී ලාංකික ජන සංස්කෘතිය එහිම අංගයක් වූ ජන ශ්‍රුතිය පිළිබඳවද උද්‍යෝගයක් දැක්වුවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවති අප්‍රචලිත ජන කවි ඇතැම් සංග්‍රහ කලාපවල පළ කෙරුණා. එමෙන්ම ශ්‍රී ලංකාව ජන ශ්‍රුති අධ්‍යයනය යන නව විශේෂේශ්‍රය හඳුන්වා දීම එමගින් ඊට වැදගත් මෙහෙයක්. ආචාර්ය අමරදාස වීරසිංහ ඔහු සමග සංස්කෘති සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ එස්.ජී. සමරසිංහ යන දෙදෙනා ශ්‍රී ලාංකික ජනශ්‍රුති අධ්‍යයනය සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙයක් ඉටු කළා. ඔවුන් මේ සම්බන්ධයෙන් පොත්පත් කිහිපයක්ම සම්පාදනය කළා. විශේෂයෙන්ම ආචාර්ය අමරදාස වීරසිංහ සම්පාදනය කළ සිංහල ජනශ්‍රුතිය හැදෑරීම කියන කෘතිය අද වන විටත් සීලම විශ්වවිද්‍යාලවල ජනශ්‍රුතිය උගන්වන ගුරුවරුන්ගේත් ජනශ්‍රුතිය හදාරන ශිෂ්‍යයන්ගේත් අත්පොතක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම එස්.ටී. සමරසිංහ ලංකාවේ සබරගමු පළාතේ මංගර දේව විශ්වාසය සම්බන්ධයෙන් ඔහුගේ ආචාර්ය පද්ධති නිබන්ධය සඳහා කළ අධ්‍යයනයත් විශේෂයෙන්ම අපේ වැදගත් ජනශ්‍රුති මූලාශ්‍ර වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ජනශ්‍රී නිමිති විශේෂේශ්‍රය සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් ශාස්ත්‍රීය ශික්ෂණයට ලද පුරෝගාමී පඬිවරයා ලෙසත් ආචාර්ය අමරදාස වීරසිංහ හඳුන්වන්න පුළුවන්. ඔහු ඒ විෂය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් හිමි කරගත්තා. ජනශ්‍රී අධ්‍යයනය නමින් අද දවසේ ශාස්ත්‍රීය ප්‍රතිමාන වලින් තොරව ඉබාගාතේ යන විශේෂ ශාස්ත්‍රය මීට දශක 3-4කට පමණ පෙර විධිමත් ශාස්ත්‍රාලීය ශික්ෂණයක් ලෙස ආරම්භ කළේ ආචාර්ය අමරදාස ගිරිසිංහ. අපි එතුමන්ගේ ශාස්ත්‍රීය සේවය සම්බන්ධයෙන් තවත් බොහෝ කරුණු සාකච්ඡා කරන්න තිබෙනවා. ඉදිරි රසාංජලි වැඩසටහනකින් ඒ පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් අද රසාංජලි වැඩසටහනින් සමගන්නවා. රසාංජලි සංකල්පනය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසාංජලි නිෂ්පාදක සදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාංජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාංජලි ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය රාජිත දිසානායක